Namo Buddhaya, Teruvan Saranai. අදත් අපි ඔබව මුණගැහෙන්නේ ධම්සරණී සදහම් පිළිසඳර තුළින්. අපි දන්න ඔබ බොහොම කැමැත්තෙන් ආසාවෙන් සැදී පැහැදී බලාගෙන ඉන්න හෝරාවක් තමයි ධම්සරණී සදහම් පිළිසඳර කියලා කියන්නේ. මොකද හැමදාමත් වගේ අපි ඔබේ ජීවිතවලට යහපත් වෙන, වැදගත් වෙන, වටිනා කරුණු ධර්මානුකූලව ලබා දෙන්නට සෝදානම් විශේෂයෙන්ම තාරුණ්‍ය පසු වෙන කාන්තාවන්ගේ ජීවිතවලට බොහොම වැදගත් වෙන කරුණු කාරණා. ඉතින් අදත් එවැනිම බොහොම වැදගත් මාතෘකාවක් අපි තෝරගෙන ඉන්නවා. මේ නූතන සමාජයත් එක්ක ගැලපෙන මේ නූතන කාලයත් එක්ක වර්තමානයත් එක්ක බොහෝ තරුණියන්ට තියෙන ගැටලුවක් තරුණියන්ට විතරක් නෙමෙයි අපි වැඩිහිටි පාර්ශවයේ ආදරණීය අම්මලට තියෙන්න පුළුවන් අත්තම්මලටත් මේ කාලේ මේ ප්‍රශ්නේ තියෙනවා. කොහොමනත් අපි සූදානම් මේ පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කරන්නට. මේ කාරණා මොකක්ද කියලා කියන්න කලින් ඔබට කියන්න ඕන මෙහෙම දෙයක්. දැන් මේ කාලය වෙනකොට මේ කාල සීමාව වෙනකොට මුළු ලෝකයේම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. ගෝලීයකරණයට ලක් වෙලා තියෙනවා. ගෝලීයකරණයට ලක් වෙලා තියෙනවා කියලා කියන්නේ තාක්ෂණය අතින් මේ ලෝකයේ හැමතැනක්ම දියුණු වෙනකොට අපේ රටටත් මේ තාක්ෂණය ගලාගෙන ඇවිත් තියෙනවා. නොයෙකුත් ක්‍රමවලට නොයෙකුත් විදිවලට තාක්ෂණ භාවිතය කරන්න බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා. ඒක පුංචි දරුවාගේ ඉඳලා වැඩිවියටපත් වෙන, වැඩිමහලු වෙන ඔබ අපි හැම කෙනෙක්ටම නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. හැබැයි මේ නැතුවම බැරිදී අපි භාවිත කරනකොට කොහොමද අපි මේක භාවිත කරන්න ඕන? ඒ පිළිබඳව ඔබ දැනුම්වත්. ඔබ ඒ කරණා පිළිබඳව පොඩ්ඩක් හිතලා බලලා තියනවාද? එහෙම නැත්නම් ඒ කෙරෙහි අවධානය යොමු කරලා තියනවාද? මේකත් නිකන් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඒ නිසා හරි විදිහට අපිට මේ තාක්ෂණය භාවිත කරන්න ඕන, නූතන තාක්ෂණي, නූතන මාධ්‍ය භාවිත කරන්න ඕන. ඉතින් අපි හිතුව අද දවසේදී කතා බහ කරන්න ඕන කියලා නව මාධ්‍ය සහ කාන්තාව කියන මාතෘකාව පිළිබඳව. ඉතින් මේ ගැන තනියෙන් කතා කරන්න බැහැනේ. සුපුරුදු විදිහටම පින්වත් මෑණියන් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන්ම මේ ස්ථානයට වැඩම කොට සිටිනවා. අපි ප්‍රථමයෙන් පින්වත් මෑණියන් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ නමෝ බුද්ධ සම්ප්‍රදාය. පිනත් මෑණින් වහන්ස දැන් මේක ටිකක් මේ කාලෙත් එක්ක යන මාතෘකාවක් නිසාවෙන් බොහෝ දිනෙකට වැදගත් වෙන මාතෘකාවක් නිසාවෙන් අපි මේ කතා බහ අරගෙන යන්න හේතුව. පින දැන්ස මුලින්ම අපි මේ කතා බහ ආරම්භ කරමු. කාන්තාව හා මාධ්‍ය අතර තියෙන සම්බන්ධතාවය මුලින්ම සමාජීය වශයෙන් මේ කතා බහට ප්‍රවේශයක් ලබා ගන්න එක හොඳයි කියලා අපි හිතනවා. අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඇත්තටම ටීෂා මේ ගැන කියනකොට ඉස්සර අපි පුංචි කාලේ අම්මලා තාත්තලා පුංචි කාලේ ගත්තොත් ඒ කාලේ තිබ්බේ රේඩියෝ එක ගමට මේකයි. ටීවී එකක් ගත්තොත් ගමට මේකයි. ඉතින් මේ විදිහට තියෙනකොට අර සමාජෙන් එච්චර බලපෑමක් අර මාධ්‍ය තුලින් එච්චර බලපෑමක් සිද්ධ වුණේ නැහැ සමාජයට. නමුත් මේ වෙනකොට නොයේක් නම් ගොත් වලින් එතකොට ෆෝන් එකෙන් ගත්තොත් හැම පැත්තකින්ම සමාජ ජාල වෙබ් අඩවි. එතකොට නොයෙක් නොයෙක් ආකාරයේ නම් ගොත්වලින් මේවා සමාජයේ භාවිතය පිණිස පැමිණිලා තියෙනවා. මේ දෙකේ හොඳ නරක දෙපැත්තම තිරේෂ කිව්වා වගේ තියෙනවා. ඉතින් මේ දේවල් අපේ ජීවිතවලට දැන් පුංචි කාලේ පොඩි ඉගෙන ගන්න ළමයාගේ පටන් අත්තම්මා ආච්චි දක්වා මේවා අතේ බොහෝම පහසුවෙන් භාවිත කරන දේවල් බවට පත් වෙලා තියෙනවා. එතකොට කවුරුත් ඕන කෙනෙක් දන්නවද මේ වගේ නම්ගොත් කිව්වොත් එහෙම පැවිදි අය හැරුණකොට මේ අයකට හැම කෙනෙක්ම ගොදුරු බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් සමාජයේ එක සමහර වෙලාවට තොරතුරු තාක්ෂණය අවශ්‍ය වෙලා තියෙන තමන්ගේ දේවල් සංසරණය කරගන්න. පණිවිඩයක් දරුවා කොහෙද ඉන්නේ කියලා දැනගෙන අම්මට මේ මේ දේවල් අවශ්‍යයි. නමුත් මේ දේවල් අර සමාජයේ එන බොහොම නරක අදහස් තියෙන. එතකොට නොයෙක් නොයෙක් අදහස් තියෙන අයගේ දේවල් එක්ක එකතු වෙලා මේක මුහු වෙලා එනකොට මේ දේවල් ගොඩාක් හානිකර බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් මේවා ගැන අපි මෙහෙම මෙහෙම හිතනකොට නොයෙක් ආකාරයේ එක එක සමහර ළමයින්ට සමහර වෙලාවට ටැබ් එකක් තියෙනවා. මොන්ඩිසෝරි යන ළමයාට පුංචි පුංචි පාට බොත්තම් තියෙන මොකක් හරි දෙයක් තියෙනවා. එතකොට තරුණ ළමයෙක්ට මේක ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට තොරතුරු තාක්ෂණය කරන ළමයෙක් නම් අනිවාර්යෙන් දෙමව්පියන්ට සිද්ධ වෙනවා මේ මාධ්‍ය වලින් අඩංගු දේවල් ඉන්ටර්නෙට් භාවිතය එතකොට Facebook මේ වගේ දේවල් ඒ ළමයාට භාවිත කරන්න සිද්ධ වෙනවා. එතකොට සමහර වෙලාවට රැකියාව කරනකොට රැකියාව කරනකොට සමහර වෙලාවට සමහර අය බොහෝ දුරට සමහර රැකියාවල් කරන අය නිවසේ ඉඳලා රැකියාව කරන්නේ. මේක කරන්ට සිද්ධ වෙන්නේ තනිකර මේ මාධ්‍ය භාවිතා කරලා. එතකොට මේවත් එක්කලා මේක නැතුව ජීවත් වෙන්න ඕනේ කියන එක අපිට කතා කරන්න බෑ. ඒක තනිකර මිනිස්යාගේ ජීවිතේට ඒක බද්ධ වෙලා අවසానයි. ඉතින් එහෙම වෙනකොට මේ දේවල් වලින් දැන් අර අවශ්‍ය දේත් තියෙනවා අනවශ්‍ය දේත් තියෙනවා. මේක එක එක නම් ගොත් වලින් තියෙනකොට මේකේ අර දැන් අපි හිතමු ස්මාර්ට්ෆෝන් එකක් ගත්තාම යා ටික අවශ්‍යයි. අවශ්‍ය නිසා ගන්නවා. නමුත් ඒකේ තියෙනවා නොයෙක් නම් ගොත් වලින් දේවල්. එතකොට එයා අර සමාජයේ තමන්ගේ යාළුවෝ, තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ යාළුවෝ මේ දේවල් කියනකොට ඒ දේවල් ඇසුරු කරගෙන නොයෙක් නොයෙක් දේවල් ඒකට අන්තර්ගත කර ගන්නවා. අන්තිමට එයාට නොයෙක් දේවල් මේ වගේ දේවල් එකතු වෙලා තියෙනකොට එයාට ඇත්තටම පවුලේ ඈත් එක ගත කරන්න කාලේ නැහැ. එතකොට මේ බොහෝ සමහරලාට යාළුවෝ ගොඩාක් ඉන්නවා. ෆෙස්බුක් පිටුවේ යාළුවෝ ඉන්න දාස් ගාණක්. නමුත් ඇත්තටම යාළුවෙක් එක කතා කරන්නේ නැහැ. ගෙදර අම්මයි තාත්තා දරුවෝ ටික ඉන්නවා. ගෙදර අයටත් කතා බහ කරගන්නේ අරකින්ම තමයි. ඒ කායිකව එකට හිටියට වෙන වෙන ලෝකවල යාලා කාලය ගත කරන්නේ. ඉතින් මෙහෙම වෙලා තියෙනකොට අපිට මේක නරකයි කියන්නත් බෑ. එපා කියන්න බෑ. නමුත් මේක භාවිතා වෙනකොට සෑහෙන හානිකර ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ තාක්ෂණය භාවිත කරනකොට අවභාවිත නොකර වැරදියට භාවිත නොකර හරි විදිහට මේ තාක්ෂණය පාවිච්චි කරන්න කොහොමද කියන එක පිළිබඳව අපට හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. ඒ වගේම දැන් පින්වත් මෑණින් වහන්ස නව මාධ්‍ය භාවිතයේදී අපිට පුළුවන් නම් ආචාර ධර්ම විදිහට පිළිපදින්න මොන වගේ කරුණු කරනා පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනද? කෙනෙක් මේක ප්‍රායෝගික භාවිත කරනකොට කොතෙක් දුරට ආරක්ෂා වෙනවද? මේ මෙතන ගැටලුවක් තියෙනවා පින්වත් මේ මෑණින් වහන්ස. මොකද දැන් ඉස්සර වගේ නෙමේ අද කාලේ තරුණිය හරි විවෘතයි කියලා. දැන් ඕක සමාජයෙන්ම පිළිගන්න කාරණාවනේ පිනන්ස බොහෝ දෙනෙක් හරිම විවෘතයි අද වෙනකොට. ඉස්සර ගොඩාක් අය Tamange තියෙන ගැටලු ප්‍රශ්න මේ හංගගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ පොතක සටහන් කරනවා. අපි කියනවා ඩයරියක්. ඩයරි එක තමයි ගොඩාක් අය Tamanගේ ජීවිතේ තොරතුරු ලියන්නේ. හැබැයි දැන් වෙනකොට ඔය කියනා වූ සමාජ ජාල වෙබ් අඩවි වලට මේ අයගේ ජීවිතයේ තියෙන යම්කිසි ප්‍රශ්න ගැටලු මුදා හරිනවා. එතකොට මේ පෞද්ගලිකත්වයේ කොයිතරම් දුරට ආරක්ෂා වෙනවද කියන එකේ යම් ගැටලුවක් තියෙනවා. පින්නත් මෑන්ස අපිට මේ පිළිබඳවත් පහදා දෙන්න. ඔව් ටිරේෂා ඇත්තටම මේකෙදි අර දෙමව්පියෝ දරුවෝ දෙමව්පියෝ දරුවෝ ගැන මීට වඩා අවධානයෙන් ඉන්න ඕනේ. ඇත්තට අර කලින් කිව්වා වගේ දරුවන්ට සමහර වෙලාවට තොරතුරු තාක්ෂණය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අධ්‍යාපන එයාලා නිතර දක්වන්නේ මේ වගේ කාරණා. පාසලේ දෙයකට ඕනේ යාළුවන්ට තියෙන මේක මට මේක කරන්න ඕනේ නැත්නම් මේක කරගන්න බෑ කියලා තමයි යාලා දැනුවත් කරන්නේ. එතකොට සමහර වෙලාවට දෙමව්පියෝ දරුවෝ ගැන අධික විශ්වාසයෙන් මේව කෙලින්ම අතට දෙනවා. පුතේ ආ කියලා. මේ ළමයි මේවා අර බොහොම පෞද්ගලිකව පාවිච්චි කරනවා. එතකොට දැන් මේක තේරුම් ගන්නකොට සමහර වෙලාවට දෙමව්පියෝ සාලට යනකොට ළමයි ටීවී එක වෙන channel එකකට දානවා. එතකොට තේරුම් ගන්නකොට ළමයා මොකක් හරි වෙන අවුලක ඉන්නේ කියලා. එතකොට මේ වගේ එතකොට පරිගණකයක් වෙන්න පුළුවන් මේ වගේ දේ මේ තොරතුරු තාක්ෂණය මාධ්‍ය ජාලා මේවා තියෙන තැනක මේවා තියෙන දෙයක් දරුවන්ට පුද්ගලිකව පාවිච්චි කරන්න දෙන්න නරකයි. මේක පොදු තැනක එක්ක සාලේ එතකොට අම්මා යන තාත්තා යන එනකොට ඇහැ ගැටෙන තැනක මේවා දෙන්න ඕනේ. මොකද දරුවෝ කියන්නේ දරුවන්ට අර ඒ වෙලාවේදී මිසක් ඊට වඩා දෙයක් එයාලට හිතන්න ලොකු තේරුමක් නැහැ. එහෙම. අනික එහෙම දුන්නත් දෙමව්පියෝ දරුවට වඩා ඉගෙන දැනගෙන ඉන්න ඕනේ. සමහරලාට සමහර දෙමව්පියෝ කියනවා අනිමෑණියන් වහන්සේ පුතා ඉල්ලනවා SMS එකක් ගහන්න යාළුවෙක්ට කියලා ෆෝන් එක දෙනවා ආපහු අතට දෙනවා. ඒ ටිකට අර ළමයා ඒක ඒක ටයිප් කරලා ඒක ඩිලීට් කරලා අම්මට දීලා තියෙන්නේ. يعني ඒ තරමට ළමයි මේක තොරතුරු තාක්ෂණ ඉක්මනට අල්ල ගන්නවා. දෙමව්පියෝ දරුවන්ට වඩා මේක ගැන ඉගෙනගෙන තියෙනවා. මොකද දැන් දරුවෝ කොයි අතට යනවද කියන එක දෙමව්පියෝ දන්නේ නැහැ. දෙමව්පියෝ දන්නේ අරක තට්ටු කර කර ඉන්නවා විතරයි. එතකොට සමහර වෙලාවට දෙමව්පියන්ගේ ඇහැ වහලා සමහර වෙලාවට දරුවෝ පෙන්නනවා හරි හොඳ ඉගෙන ගන්නවා පාඩම් කරනවා. සමහර වෙලාවට මේ ළමයි සමහර වෙලාවට හැම ළමයම කියන්න බෑ හොඳ ළමයි ඉන්නවා. නමුත් සමහර දේවල් වලදී ළමයි ඒ වගේ කටයුතු කරනවා. ඉතින් ඒ වගේම තමන් කාන්තාවක් විදිහට තමන් භාග්‍යතුන් වහන්සේ වදාළ කාන්තාව බබලන්නේ ආවරණය වුණාම කියලා. විවෘත වුණාම නෙමෙයි. එහෙනම් බබලන්න නම් ආවරණය වෙන්න ඕනේ. තමන්ගේ අතිශය පෞද්ගලික දේවල් පොදුවේ දානකොට කල්පනාකාරී වෙන්න ඕනේ. තමන්ගේ ඡායාරූපයක් වෙන්න පුළුවන්. දුරදිග බලන්නේ නැහැ. ඒක හොඳට බල විමසලා බලන්න මේක මොකක්ද තියෙන්නේ? මගේ පින්තූරේ හරියද මේක? මගේ දෙමව්පියෝ දැක්කොත් ගැළපෙනවද? මගේ ගුරුවරු දැක්කොත් ගැළපෙනවද? මගේ අම්මා තාත්තා මේක දැක්කොත් ගැටලුවක් නැද්ද මම හිතන්නේ පහුගිය කාලෙත් ඒ වගේ ඛේදජනක සිදුවීම් සිද්ධ වුණා දරියක් අන්තර්ජාලයට මුදාහරපු ඡායාරූපයක් නිසාවෙන් විදුහල්පතිතුමා දැකලා අවවාද කරපු හේතුව නිසා ඒ සීදී නසා ගන්නවා දෙමාපියන්ට කියනවා කියලා කියපු තැනට විදුහල්පතිතුමා එක් කාරණාව ගෙනාවහම ඒ දරිය සීදී නසා ගන්නවා ඇත්තටම කියන්නේ ඊට කලින් Tamanට නුවණ තියෙන්න ඕනේ Tamanගේ ආරක්ෂාව හදාගන්න. එතකොට සමහර වෙලාවට තමන්ගේ කාරණා තමන්ගේ හිතවත්කම්, තමන්ගේ ඇසුරවල් මේවා සමාජ ජාල වෙබ් අඩි වලට මුදා හරිනවා. එතකොට තමන් විතරක් තමන්ගේ යාළුවෝ විතරක් නෙමෙයි මේව බලන්නේ. සමහර බොහොම අයහපත් මානසිකත්ව තියෙන මිනිස්සු මේව බලනවා කියන එක අපි මතකේ තියාගන්න ඕනේ. එතකොට ඒ වගේම මේකට ගොඩාක් ඕනේ ආත්ම සංයමය කියන එක තමන්ට තමන්ව පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ගොඩාක් අයට තියෙන්නේ එකින් එකට එකින් එකකට යනවා. එතකොට අර ගොඩ අර දැන් මේවට ගියාපුහම නොයෙක් විලාසිතා පේනවා. ඉතින් එතකොට නොයෙක් කෑම බීම නොයෙක් මේවක අන්තිමට තමන් ගහගෙන ගිහිල්ලා දැන් තමන් ගියේ වෙන දෙයකට කරලා තියෙන වෙන දෙයක්. ඉතින් එතකොට අර තමන් ගොඩාක් පාලනයක් තමන් තුළ ඇති කරගන්න. ඔබ දැන් ගොඩාක් වෙලාවට ওই සමාජ ජාල වෙබ් අඩවිවල තියෙන වැඩිපුරම ඕපදෝප. ඇත්තටම ඕපදූප තමයි කියන්නේ තමහර වෙලාවට අධ්‍යාපනයට අවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්. එහෙම. එතකොට Tamanට සාමාන්‍ය දැනීමට අවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩක් අය කියන්නේ මම බණහන්ට යනවා. මම මේ බණහන්ට තමයි මේ ධර්මයේ ප්‍රචාරය පිණිස තමයි මේ Facebook මගේ පිටුව හදාගෙන තියෙන්නේ කියලා. නමුත් අන්තිමට කරන්නේ වෙනත් දෙයක්. සමහර වෙලාවට මට මතකයි අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේක ධර්මදේශනාවක ප්‍රකාශ කළා හමුදාවේ හෝ වැඩ කරන තරුණයෙක්. ඒකට නිතර නිවසේ රැඳෙන්න වෙන්නේ නැති හින්දා අවුරුදු ගාණක් ආදරය කරලා විවාහ වෙලා තමන්ගේ තරුණ බිරිඳට තමනුත් ස්මාර්ට් දුරකථනයක අරගෙන බිරිඳටත් අරන් දුන්නා Facebook පිටුවක් ආරම්භ කළා. මම ඔයත් එක්ක විතරයි කතා කරන්නේ. ඔයත් මාත් එක්ක විතරක් කතා කරන්න කියලා. දැන් ස්වාමියා බිරිඳත් එක්ක විතරයි කතා කරන්නේ. නමුත් බිරිඳ මේකෙන් එක එක බොහෝ දෙනෙක්ට කතා කරලා ගිනුම ආරම්භ කළ දවස් 7යි ඇය වෙනත් පුරුෂයෙක් එක්කලා වෙනත් විවාහයක් පිණිස යනවා. ඉතින් ඒතකොට දැන් හිතන්න බලන්න තිරේෂ මේ දවස් 7කට අවුරුදු ගාණක් තමන් ආදරය කරලා විවාහ වෙලා ඉතාමත් දැහැම ජීවිතයක් ගත කර දවස් 7කට මේකට ඇසුරට වෙනස් වෙනවා කියන්නේ. ඒකට තමන් තමන් ගැන තේරුම් අරගෙන ඉන්න ඕනේ තමන්ට මේකට ගියොත් මම අමාරුවේ වැටෙනවා මට මේක කරගන්න බෑ කියන එක තමන් තමන් ගැන දැනගන්න ඕනේ. මොකද අනික අපි ගොඩාක් දැනුවත් වෙලා ඉන්න ඕනේ මේ නොයෙක් අන්තර්ජාලය නොයෙක් තියෙනවා වැරදි දේවල් වැරදි එක එක දේවල් වලට එක එක Facebook පාටි කියලා බීච් පාටි කියලා නොයෙක් දේවල් වලට අර යහපත් ಗುಣ තියෙන කෙනාව එයාගේ මානසිකත්වය වෙනස් කරලා කරකවල හදලා ගන්න තැන්. ඉතින් මේ වගේදී අපි දැනගන්න ඕනේ මේ මේ වගේ දේවල් මේ අන්තර්ජාලයේ තියෙනවා කියන එක. සමහර වෙලාවට ගිනුමකදී මුදල් සම්බන්ධ දේවල්වලදී මේ වගේත් මිනිස්සු වැරදි දේවල් කරනවා. එතකොට අපි මේවා ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. මේ මේ වැරදි කරනවා කියන එක. එතකොට දැන් අපි කිව්වම දරුවෝ ගැන එහෙම කියනකොට දෙමව්පියොත් දැනගන්න ඕනේ. සමහර වෙලාවට අම්මයිවිත් කියනවා අනේ මෑණියනවස කොහොමද අපි දරුවන්ට ෆෝන් එක පාවිච්චි කරන්න එපා කියන්නේ. දරුවන්ගේ තාත්තා ඒකමයි කියනවා. එතකොට දෙමව්පියෝ අර ඇදේට ගිහිල්ලා දරුවට කෙලින් යන්න කියනවට වඩා තමනුත් ආදර්ශමත් වෙන්න ඕනේ. තමනුත් අර ඒවා භාවිතා කරද්දි තමන්ගේ තමන්ගේ තමන්ව රැකගෙන ඒව පාවිච්චි කරන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. මේවට ඉතින් අපි Facebook ආරම්භ කරපු නිර්මාතෘවරයාට බැනලවත් එහෙම නැත්නම් මේ වගේ තියෙන දේවල් වලට බැනලා හරියන්නේ නැහැ. තමන් දැනගන්න ඕන. තමන් තම තමන් රැකුණොත් එතන ඉන්න සියලු දෙනා රැකිලා තියෙනවා. ඉතින් ඒ නිසා අර දරුවෝ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. දරුවන්ට අර තමන්ට ඕන හැටියට කරන්න දෙන්නේ නැතිව ඒ කියන්නේ අවධානය තමනුත් ඊට වඩා දැනුවත් වෙලා කටයුතු කරන එක තමයි කරන්න තියෙන එකම ක්‍රමය. මහිතන පින්නත් වැන්නස මේ බොහොම හොඳ තැනකට මේ කතාව අරගෙනාව දැන් අර පහුගේ කාලෙක ඔය පින්නත් මෑනස කිව්ව වගේ බීච් පාටි එහෙම නැත්නම් ඔය වගේ සාදු සංවිධානය කරලා මේ ගොඩාක් තරුණ තරුණියෝ මේ තැන්වල ඉන්නම අවසානයේදී දැන් පොලිසියට යම් විදිහකින් මේ තැනක් හසු වුණොත් මේ අය කොටු කරගත්තට පස්සේ දෙමාපියෝ කියන දේ තමයි අපි දන්නෙත් නෑ අපේ දරුවෝ ගෙදරින් යනවා කියලා කිව්වේ මෙහෙ නෙවෙයි හැබැයි මේ අය දෙමාපියෝ දැකලවත් නෑ දැන් මිත්‍රයෝ කියලා දෙමාපියෝ දන්න පිරිසක් ඉන්නවනේ අපි හැම කෙනෙකුටම මිත්‍රයෝ ඉන්නවනම් දෙමාපියෝ යම් තාක් දුරට මේ මේ මිත්‍රයෝ ඉන්නවා කියලා දන්නවා. හැබැයි දෙමාපියෝ අවසාන වශයෙන් මේ අයවගේ කැඳවලා ප්‍රශ්න කරද්දි දන්නේවත් නෑ. සමහරකට Facebook එකේ තමයි අර මේ අය මුණ ගැහිලා තියෙන්නේ. ඉතින් මේ නිසා මේකේ ලොකු අනතුරක් තියෙනවා. ඒ නිසා දෙමාපියන්ට තරපින්නත් මැනන්ස පැහැදිලි කරා වගේ ලොකු වගකීමක් තියෙනවා මේ දේවල් පිළිබඳව. අනේ අපි දන්නේ නෑ ඕවා පාවිච්චි කරන්න අපේ දරු. දැන් දෙමාපියොත් සමහරක් වෙලාවට ජංගම දුරකථන මොකක් හරි දෙයක් දන්නේ නැත්නම් දරුවගේ අතට දීලා තමයි අහගන්නේ මේක මොකක්ද කරන්න ඕන මට තේරෙන්නේ මේක කරලා දෙන්න කියලා. ඇතැමට සමහරලාට අන්තර්ජාලය මේ සීමා කරන දෙමව්පියව. නමයෙන් පස්සේ පාවිච්චි කරන්න බෑ කියලා. එහෙමයි. ඒ වුණාට ළමයි නමයෙන් පස්සේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ යාලා දන්නවා යම් යම් ඒවා යටින් ඒවා ඒවා සාර්ථකව කරගන්න ඒ දෙමපියන්ට වඩා දරුව දන්නවා හිතන් ලංකාවේ කාලික දියාව ෆෙස්බුක් තහනවා ඒ ෆෙස්බුක් තහනම වෙච්ච කාල සීමාව තුළ ලංකාවටම ෆෙස්බුක් තහනම් කරා ඒ කාල සීමාව තුළත් ලංකාවේ බොහෝ දෙනෙක් ෆෙස්බුක් භාවිත කළා ඒකට වෙනම ක්‍රම තියෙනවා මේ ක්‍රම හොයාගෙන ඉතින් තාක්ෂණය දියුණු නිසා බොහෝ දෙනෙක් එක්ක මේ කටයුතු සිද්ධ වෙන නිසා මේ අය තවත් කෙනෙකුට කිව්වට පස්සේ මේ මේ ආදී වශයෙන් බොහෝ දෙනෙක් ෆෙස්බුක් පාවිච්චි කරා ඉතින් ඒක අපිට කොයිම වෙලාවකත් ඔබ කරන්න එපා එහෙම දේවල් එහෙම කියන්න බෑ නමුත් මේකට අපි හැම කෙනෙකුටම කෙනෙකුටම හොඳ අවබෝධයක් තියෙනවන තමන් මේක භාවිත කරන පින්වත් මෑනස් අපිට පහදා දුන්නා වගේ තමන් හොඳ අවබෝධයකින් තමයි නිරන්තරයෙන්ම තමන් භාවිත කරන මාධ්‍ය මොකක් වුණත් ඒ මාධ්‍ය භාවිත කළ යුත්තේ. පින්වත් මෑනස් අපි මීළඟට කතා කරන්න ඕන මේ මේක ඇත්තටම සමාජයේ ප්‍රගමණයට අපිට දායක කරගන්න පුළුවන්. එතකොට තාක්ෂණයත් එක්ක වෙනකොට ලංකාව විතරක් නෙමෙයි අපිට ලෝකයේ සිද්ධ වෙන ඕනම දෙයක් එසරින් දැනගන්න මේ නවීන තාක්ෂණයත් එක්ක අපිට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ නව මාධ්‍ය තුලින්. ෆේස්බුක් එකක් හෝවේවා මේ තුළින් වුණත් අපිට විවිධෝ තොරතුරු කරුණුකාරණ සමාරක් සාමාජය කරණ ඒ රටවල්වල තියෙන මේ මේ දේව සංස්කෘතිය මොනවද අයගේ සිරිත් විරිත් මොනවද මේ මේ දේවල් අපිට තාක්ෂණ නිසා දැනකයා ගන්නට හැකියාවක් තියෙනවා අපිට එහි යන්න අවස්ථාවක් නැති වුණාට අපිට ගෙදරින්දලම එහි ගිහිල්ලා වගේ මේ දේවල් දැක බලා ගන්නට අවස්ථාවක් තියෙනවා එතකොට පින්නත් මෙන්නස දැන් ඒක නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙනවනේ එතකොට කාන්තාවක් කොහොමද එයාගේ ජීවිතය යහපත පිණිස මේක භාවිත කර කරමින් කටයුතු කරන්න ඕනේ. ඔව් ඊට එතනදී මේක දෙපැත්තක් තියෙනවා. මේක හොඳ පැත්තකුත් තියෙනවා. ඇත්තටම දැන් අපි ධර්මයේ පැත්තෙන් ගත්තොත් ඒකේ ලොකු ලාභයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයක් ගත කරන ආර්ථික විදිහට නැගී හිටින්න කැමති කෙනෙක්ට ඕන තරම් දේවල් තියෙන තමන්ට ස්වයං රැකියාව ඉගෙන ගන්න. එහෙම නැත්නම් මහුන්ගේ තුන් ටිකක් ඉගෙන ගන්න. කෑමක් බීමක් හදා ගන්න. මේ තිරේෂ කිව්වා වගේ සාමාන්‍ය දැනීම ඇති කරගන්න ඕන තරම් අවස්ථාව එසනින් අපිට ලබා ගන්න පුළුවන් මේ තාක්ෂණය ඔස්සේ. ඒ දේවල් ගෑනු දරුවෙක් සාමාන්‍ය ලෝකෙ ඉන්නකොට ඒවා දැනගෙන ඉන්න ඕනේ. ඒ දේවල් Tamanට තනියෙන් දැනගන්න පුළුවන්. අනික ඒ විතරක් නෙමෙයි මේකෙදි තවත් තියෙන ලාභයක් තමයි මේකේ තියෙන ෆ්‍රී ඔන්ලයින් පොත් කියවන්න පුළුවන්. එතකොට වටිනා ඉතාමත් අපේ ජීවිතේ ජය ගන්න පුළුවන් සමහරලාට Tamanගේ අධ්‍යාපනයේට වටින පොත්පත් කියවන්න පුළුවන්. ඒ වගේ ඒ විතරක් නෙමෙයි එක එක courses ඒ කියන්නේ අධ්‍යාපනයේ පිණිස පාඨමාලාවන් අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට තම මානසික පීඩාවකින් නම් ඉන්නේ. සමහර වෙලාවට ඒ සඳහා උපදේශන, නොමිලේ උපදේශන සේවා සපයනවා. සමහර වෙලාවට ඇබ්බැහිවීමක් නම් මේවා අර හැමතැනම කියන්න බැයි නම් වෛද්‍යවරයෙක් ගාවට යන්නත් අකමැති නම් මේ දේවල්ට ඕන තරම් උදව් නොමිලේ අන්තර්ජාලය ලබා ගන්න පුළුවන්. ඒක අම්මා කෙනෙක් හම්බුන දුවට යම්කිසි මානසික මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා මේ අම්මට තේරුණා. මේ අම්ම කරේ දැන් මේ දුව හැසිරෙන විදිහ මේවා බලලා මේ අන්තර්ජාලයෙන් සොයා බැලුවා මොකද්ද කරන්න ඕන. මේකද කියන එකේ උපදෙස් ලැබුණා මේ මේ විදිහට කතා කරන්න මේ විදිහට කරන්න. මේ අම්ම මේ අන්තර්ජාලය ඔස්සේම ලබාගත් තොරතුරුත් එක්ක දරුවත් එක්ක ඒ විදිහට කටයුතු කරා. මේ දරුවා සුවපත් වුණා. එතකොට තනිකර දරුවාගේ මානසික සෞඛ්‍ය පිණිස එහෙම නැත්නම් කායික සෞඛ්‍ය පිණිස තනිකර අන්තර්ජාලයෙන් උදව් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එතකොට දැන් අපිට සමහර වෙලාවට හම්බ වෙලා තියෙනවා මේ මිශ්‍ර විවාහයන් වෙච්ච. ඒ කියන්නේ සමහරට ස්වාමියා වෙන ආගමක. එහෙම. එතකොට බොහෝ දුරට විදේශගත වෙච්ච අයට. එතකොට ස්වාමියා කැමති නෑ මේ ධර්මයේ පැත්තට බිරිඳ යනවට. එතකොට එතකොට මේ බිරිඳට සමහරට ස්වාමියා නිවසින් බැහැරුණාට පස්සේ ධර්මය අහන්න, සිල් අරගන්න අවස්ථාව තියෙනවා අන්තර්ජාලය ඔස්සේ. ඇත්තටම තිරේෂා මිනිස්සෙකුට ජීවිතේ ජය ගන්නවා නම් මේකම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම. එතකොට සමහර වෙලාවට දැන් හිතන්න අපි කිව්වොත් එහෙම දැන් යෝන් දහම් සක්න 5000කට විතර එතන ඉඳ තියෙන්නේ. එතන රැස්ුනේ සාමාන්‍ය පිරිසක්. නමුත් ඒක ওই මාධ්‍ය ඔස්සේ නව මාධ්‍ය ඔස්සේ කී දෙනෙක් ඕක නරඹලා තමන්ගේ ජීවිතයට යමක් අරගන්න ඇත්ත. ඒ වගේම විදේශගත වෙච්ච අයට සමහරලාට ගොඩ දැන් හිතන්නේ රූපවාහිනියේ යනවනම් යම් කිසි වැඩසටහනක ඒකේ වෙලාවට යන්නේ. ඊට පස්සේ මේක අන්තර්ජාලයට මේ නව මාධ්‍යයට යොමු කරාට පස්සේ යා කාර්යබහුල නම් අහන්න විදිහක් නැත්නම් එයාට තමන්ට වෙලාව ලැබිච්ච වෙලාවේ මහ රෑ හරියට මේ බණ ටික අහන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි ධම්සරණී සදහම් පිළිසඳර. බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ මේ වැඩසටහන විදේශගත වෙන අපේ කාන්තා පාර්ශවයේ මේ වැඩසටහන නැවත වතාවක් නරඹනවා. ඒ අය බොහොම සතුටු වෙනවා මේ වැඩසටහන සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරලා තියෙනවා. ඉතින් ඒ අය මේ සමහරක් තැන්වල ඉල්ලීම් කරලා තියෙනවා මේ ඉක්මනට ඊළඟ වැඩසටහන අපිට බලන්න තියෙන්නේ කවදද මේ ආදී වශයෙන්. මම හිතන්නේ බොහෝ දෙනෙකුට ලාභය පිණිස ඒක තමයි කියන්නේ මිනිස්සෙක්ට ප්‍රයෝජනයක් අරගන්න පුළුවන් නම් තවමත් යහපත් තැනක්. එතකොට මේ විදිහට ගත්තාම ධර්මයේ තුලින් විතරක් නෙමෙයි. සාමාන්‍ය ලෞකික ජීවිතේ පවා එයා හරියට ප්‍රයෝජනෙ ගන්නවා නම්. එතකොට මාධ්‍යවල සමහරලාට රැකියාවක් හොයාගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. සමහරලාට වෙනත් රටක තියෙන රැකියාවක් මෙයාට අරගන්න පුළුවන්. එතකොට සමහරලාට අධ්‍යාපනය කරනකොට සමහරලාට දැන් ඉස්සර කරේ වීසා අරගෙන මහා වියදමක් කරලා ගිහිල්ලා දුක් විඳලානේ අධ්‍යාපන ලැබුවේ. සමහරලාට ඒ සමහර කොටස් ඒ පාඨමාලා ලංකාවේ ඉඳලම යාට පහසුවෙන් මේ විභාග වලට ඉදිරිපත් කරලා Tamanට ඒව කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට දැන් වෙන සිද්ධ වෙන නරක දේවල් ගැන කතා කළා මේක එපා මේක නරකයි. මේක අපට ඕනේ නැති දෙයක් කියලා අපිට කියන්න අවශ්‍ය නැහැ. හරියට Taman මේක දන්නවනම් පාවිච්චි කරන්න. එතකොට දැන් අපි කලින් කිව්වා වගේ දැන් Facebook ගිණුමක තමයි සමහර ලාට ලෙක්චර් එක ඒ කියන්නේ විශ්වවිද්‍යාල දේශන එතකොට සමහර වෙලාවට ඇත්තට විදේශ රටවල ළමයාගේ gedara වැඩ ටික පවා මේකට දාන්න ඕනේ. එහෙම. එතකොට එතකොට මේ වගේ දේවල් තියෙද්දි අපිට මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට පුළුවන්කම තියෙන මේක ඉතාමත් සාර්ථකව එයාට හොඳ පෞරුෂයක් තියෙනවා නම් ආත්මීය සමයමයක් තියෙනවා නම් මේක හොඳට පාවිච්චි කරන්න. තමන්ගේ ජීවිතේ සමහරවිට බිඳුවේ ඉඳලා ඉහළටම අරගෙන යන්න එයාට පුළුවන්කම තියෙනවා මේ මාධ්‍ය හරියට භාවිතා කරනවා නම්. ඒ නිසා මාධ්‍ය හරියට භාවිත කරන්න නම් ඔබ හරියට ඔබේ නුවණ මෙහෙවන්න ඕන. මොකද නුවණ හරි විදිහට මෙහෙවුවොත් තමයි ඔබට හොයාගන්න පුළුවන් මේකේ හරි වැරද්ද මොකක්ද කියලා. දැන් පින්වත් මිනිස්සු ඕව භාවිත කරගෙන යනකොටත් අපි හිතමු YouTube කියලා. දැන් YouTube වලට ගියාට පස්සේ Taman යන්නේ වෙන දෙයකට. හැබැයි මේකේ තියෙන යම් යම් කුතුහලය දනවන පැතිකඩවල්. මේ එතකොට හිතෙනවා මේකත් බැලුවොත් හොඳයි වගේ. එහෙම පාලනයක් ඇති කරගන්නේ කොහොමද පින්වත් මිනිස්සු? ඒ කියන්නේ මෙතනද තියෙන්නේ අර අර අපි සාමාන්‍ය වචන කිව්ව මාකටිං ඒ කියන්නේ අර අර මාධ්‍ය මාධ්‍යවල තියෙන මේක ප්‍රචාරණය. එහෙම. මාධ්‍ය ප්‍රචාරණයට මේක ලස්සන වචන දාලා ලස්සන පින්තූරයක් එක මේක දාපුවම හිතේ හරි ආසාවක් ඇති වෙන මේකත් බලන්න ඕනේ. අන්තිමට කරන්න යන්නේ වෙන දෙයක් මෙයා පටන් ගන්නෙ අවසන් වෙන්නේ තවත් දෙයකින්. එතකොට ඒ නිසා ඒක අර තමන්ගේ තියෙන්න ඕනේ තමන් මොකටද මේකට යන්නේ කියන එක. තමන්ගේ හිතේ තනිකර වැඩ කරන්න ඕනේ. අපි විරාමයට යන්නට මත්තෙන් කතා කරා කාන්තාවන් ගොඩාක් දුරට මේ සයිබර් අවකාශය තුළ අතරමං වෙන තත්වයක් අපිට දකින්න පුළුවන් කියලා. මොකද කාන්තාවට හිතාගන්න බෑ මේක මොකක්ද Taman කරන්න ඕන Taman කොතනින්ද පාලනය වෙන්නේ. මොකද කාන්තාවගේ හිත හැම වෙලාවෙම චංචල ස්වභාවයකින් යුක්තයි. වෙන දැනන්ස මේ චංචල භාවයත් එක්කම කාන්තාවන්ගේ හිත ටිකක් වෙනස් වෙනවා. හරි ඉක්මනට. ලොකු ප්‍රශ්නවලටත් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. පින්නත් වෙනස දැන් අපි මේ ගැනත් කතා බහ කරන්න ඕන. මේකට හේතු විදිහට දකින්න පුළුවන් මොන වගේ දේවල්ද පින්නත් නැන්නේ. මේකට කියන්නේ අර අර ක්‍රියශ කිව්වගේ චංචලකමත් එක හේතුවක් තමයි. ඉතින් ඒ වගේම තව අර තියෙන කුතුහලය කියන එක මිනිස්යාගේ ඒක කාන්තා පිරිමේ ભેදයකින් තොරව තියෙනවා කුතුහලය. මේක හරි මොකක් හරි දෙයක් අත්හදා බලන්න මේක හරි ආසාවක් දෙන අපි අර විරාමයට කලින් කතා කළා වගේ මේකේ අර අර ඒක පිටුවට ගියාට පස්සේ හරි ලස්සන වචන වලින් ලස්සන විදිහකට මේක තියෙනකොට හිතෙනවා මේකටත් ගිහින් බලන්න. අර හොඳ දේවල් ලස්සන අරක දේවල් එනවා. මේවා අර මිනිස්යාගේ හිතේ ස්වභාවයම කෙලෙස් ස්වභාවයත් එක්කලා මේකට નિરાයාසයෙන් ඇදිලා යනවා. මේකට ගියාට පස්සේ ඒ ඇතිවන මානසිකත්වය තුළින් එයාට ආයිමත් හිතන මේ වගේ දේවල් බලන්න. ඒ තුළින් අර නැඹුරුතාවයත් එක්කලා එයා යොමු වෙනවා වැරදි දේවල් නරඹන්න. ඉතින් මේක තමන්ට ඇත්තටම අර කලින් කිව්වාගේ ආත්ම සංයමයම තමා තියෙන්නේ. අර ඒක එකක් එනකොට ඒකෙන් නතර වුණා නම් ඒ අයගෙත් ඒ කියන්නේ අන්තර්ජාලයව පාලනය කරන විදේශ රටවල සමාගම් වලින් දන්න අපි මේක අපි ඒක අරගන්නේ නැත්තම් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා කියන එක. අපිට අවශ්‍ය දේ තමයි එයාලා නැවත නැවත නැවත ඉදිරිපත් කරන්නේ. ඉතින් එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ ජීවිතේට අර බොහෝ වෙලාවට අසභ්‍ය දේවල් වලට. ගොඩාක් නැඹුරු වෙන කුතුහලයක් එක්කලා. මොකද මේක කතා කරන්න බෑ. මේක ගැන දැනගන්නත් හිතේ කෙලෙස් වලින් ආසාවක් ඇතිනේ. තනිකර භාවිතා කරන නව මාධ්‍ය. ඒකට හොඳ උදව්වක් මාධ්‍යෙන් ලැබෙනවා. ඉතින් ඕක කොහොම වෙනකොට අර දැන් අපේ මානසිකත්වයක් තියෙන අපි කඩේට යන්නේ අපි හිතමු කෙසෙල් ගෙඩියක් ගන්න කියලා. හැබැයි ගිහිල්ලා වටේ ගිහිල්ලා රවුමක් ගිහිල්ලා අපි අරගන්නේ වෙනත් දේවල්. ඒව ගන්න ගියදී තමතක වෙලා. ඒ ඒ දේ වෙනවා. එතකොට සාමාන්‍ය මානසිකත්වයේ ඕකනේ. ඕක තමයි අරක පරිගණක ඉදිරි ඉදිරිපසට ගියාපුවම හෝ ස්මාර්ට් දුරකථනය අතර ගත්තාම මේ මානසිකත්වෙමයි එන්නේ. යන්නේ වෙන දෙයකට සමහරවිට රැකියාව දෙයක්. සමහරවිට ඊමේල් පණිවිඩයක් ඇවිල්ලා ඒකට ප්‍රතිචාර දක්වන්නේ. නමුත් ඒකට ගිහිල්ලා එකෙන් ඒකට ගිහිල්ලා එකෙන් ඒකට ගිහිල්ලා විනාඩි 5ක වැඩේට සෑහෙන වෙලාවක් ගත කරලා තමයි එන්නේ. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන කුතුහලය. එහෙම. ගොඩක් අය කියන අනේ මෑණියන්වස් අපි හරිය ආසයි බනහන්ට බනහන්ට ගියාපුවම පැටණේවට මේක ක්ලික් කරන්නමයි හිතෙන්නේ කියනවා. එතකොට Tamanට හිතෙන්නේ මං ආවේ බනහන්ට. වෙනේවට නෙමෙයි කියලා. අනික තමයි අර දැන් අර තියෙනවනේ අධර්මයක් ප්‍රචාරය වෙනවනේ. නොයෙක් අධර්ම දේවල් මේවා ඇත්තටම සමහරලාට මේ ධර්ම දේශනා මැද්දෙම තමයි ඉවත් තියෙන්නේ. එතකොට අර හොඳ බණ අස්සේ නරක බණ කියන්නේ අධර්මයේ තියෙනකොට මේකෙත් ඒකෙත් හැම දිනම මේක දාන්නේ හැම දිනම බලයි කියලා අදහස් ඉන්නේ. නොබලන්ට දෙයක් දාන්නේ නැහැ නේ ඔකට. එතකොට ආසාවට මේක මොනවද දන්නේ කියලා බලනවා. බලනකොට කුතුහලයේ ඇවිස්සෙන විදිහට කතාව යන්නේ තව ටිකක් බලනවා. ඒකෙන් වෙන්නේ Tamanට තිසරණෙත් අහිමි වෙන එක. ඉතින් ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕන අර කුතුහලය එනකොට අර ඔක්කොම හාර හාර එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ Tamanට ඕපදූප ටිකක් විතරයි. ඇත්තටම ගත්තොත් ටිරේෂා සමහර Facebook ගිණුම් වල තියෙන්නේ ඕපාදූප. කෑවේ අතනින් ඇන්දේ මෙව්වා මං අසවල් දෙනත් එක කතා කරේ මේ දේවල් තව අනිත් මිනිස්සෙක්ගේ තනිකර විස්තරයක් තියෙන අපිට අපේ මෙලවට වැඩකුත් නැහැ අපේ පරලට ප්‍රයෝජනෙකුත් නැහැ දියුණුවකුත් නැහැ ඉතින් ඔහොම වෙනකොට ওই දේවල් බලනකොට තනිකර තමන්ගේ හිස පිරෙන්නේ තමන්ගේ මානසිකත්වයේ පිරෙන්නේ වැරදි දේවල් වලින් එතකොට අධ්‍යාපනය ලබන ළමයෙක්ට තමන් මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අමතක වෙනවා. අර ටික මතකයි. එයි මොකද යාළුවෝ එකතු වුනහම කතා කරන්නේ යාගේ ගිනුමේ තිබ්බේව මට අරකක් ආවා මෙහෙම ආවා. එතකොට මේ දේවල් අර අර තමන්ට කැමැත්ත ලැබීම එහෙම නැත්නම් ලයික්ස් ඒ ගණන් කරන එක තමයි දරුවන්ගේ එකතු වුනහම තියෙන තියෙන විෂයක් ගැන කතා කරන්න ළමයි නැහැ. එතකොට තනිකර වෙන්නේ අර දෙතිස් කතාව. කාන්තාව ගැන, පුරුෂයෝ ගැන, දේශපාලනය ගැන. ඇත්තටම අපට කිසිසේත් අදාළ නොවන දේවල් තමයි කතාවේ දේශපාලනය වගේ දේවල් කතා කරද්දි බොහෝ දෙනෙක් මේ අසභ්‍ය වචන භාවිත කරමින් බැනවදිමින් දැන් සමහරක් වෙලාවට දැන් ওই දේශපාලන පක්ෂවල ඉන්න බොහෝ දෙනෙක් බොහොම ප්‍රියමනාප විදිහට කතා කරනවා. හැබැයි පාක්ෂිකයන් විදිහට බොහෝ දෙනෙක් මේ මානසිකත්වය පිරියව ගන්නවා. ඉතින් ඒක එතකොට දැන් අපි අපි ගත්තොත් අපිට මතකයි ඉස්සර ඔය ක්‍රිකට් තරඟ වගේ එනකොට දැන් වර්තමානයේත් එහෙම වෙලා තියෙන බිනද ඒක තමයි කියන්නේ ක්‍රිකට් තරඟයක් ආවම මේ ඒ අය බොහොම සුහදවේක කටයුතු කරගන්නේ ඒ අය එයාගේ පෞද්ගලික ජීවිතේ නමුත් ඒ බලන ප්‍රේක්ෂක පිරිස බොහොම ඇවිසීමකට ලක් වෙලා මානසිකත්වයේ පිරිහගෙන නම් හදාගෙන නොඑක් දේවල් වලට පිරිහෙන්න හේතු වෙනවා මේක ඉතින් එතකොට Taman දැනගන්න මේක මට අදාළ නෑ කියන එක Taman වෙනම මේක වෙනත් ලෝකයක් කියන එක හොඳයි මං හිතන්නේ මේ බොහොම හොඳින් මේ කාරණාවන් පැහැදිලි වුණා. මොකද දැන් මේ වර්තමාන කාලයේ ඇතුලේ සිද්ධ වෙන සිදුවීම් එක්ක තමයි අපි මේ කතාබහ උදාහරණ විදිහට අරගෙන මේ කතාබහ ඔබට වඩාත් හොඳින් පැහැදිලි වෙනවා කියන කාරණාව අපි විශ්වාස කරනවා. දැන් ඔබ නොදන්න තවත් කාරණාවක් වෙනවා තමයි දැන් මේ වගේ YouTube දේවල් වලින් එහෙම නැත්නම් Facebook සමහරක් ගිණුම් වලින් මේ ඇයිට ගෙවීමක් සිද්ධ කරනවා. මේ ගොඩක් වෙලාවට මූල්‍යමය ප්‍රතිලාභයන් බලාපොරොත්තු වෙන තමයි YouTube වගේ දෙයකට තමන්ගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. එහෙම නැත්නම් ඒකට යොමු කරන්නේ. එතකොට මේ නිසා අපේ රටේ බොහොම හොඳින් සල්ලි හම්බ කරන පාර්ශවයන් ඉන්නවා. ඒ ඒ දිනු වෙනවා. හැබැයි අනිත් අය තමන්ගේ ජීවිතයේත් පිරිහීමකට ලක්වෙමින් ඒ විතරක් නෙමේ මේ තමන්ගේ අතේ තියෙන මුදලත් වියදම් කරගෙන විනාශ කරගනිමින් මේ දේවල් නරඹන්නට පෙළඹිලා තියෙනවා. ඉතින් මේ කාරණාව පිළිබඳවත් ඔබ දැනුම්වත් වෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි පින්නදැන්ස පහුගිය කාලේදී ලංකාව වාර්තාවක් තිබ්බා. ලිංගිකත්වය කියන වචනය වැඩිම වාර ගණනක් සෙවුම් කරපු රට බවට පත්වනේ ලෝකයෙන් අපේ රට පළවෙනි ස්ථානයට පත් වෙලා තිබුණා. ඉතින් ඒක හරිම කනගාටුවට කාරණාවක්. ඉතින් කොහොම වුණත් අපිට එහෙම තැනක් හිමි වෙලා තියෙනවා. ඒකට ජාත්‍යන්තර ඉදිරි අපි සැහෙන අපකීර්තියකට ලක් වෙනවා. මොකද මෙහෙම සෙවීමක් සිද්ධ කරලා තියෙනවා කියලා කියන්නේ අන්තර්ජාලය තුළ අපි ඇත්තටම මේ ලෝකයේ ඉස්සරහා කනගාටු වූ යුතු જાතියක් බවට පත් වෙලා තියෙන රටක් විදිහට ගත්තාම ඒක අතිශයින්ම ඛේදජනක පුවතක්. පිනත් මෙන්නස් අපි මීළඟට කතා කරන්න ඕන නවමාධ්‍යත් වත්මන් කාන්තාවත් අපි කොහොමද මේක ගලපගෙන කටයුතු දැන් අපිට මේක එපා කියලා කියන්නේ කොතනකවත් බෑ පින්නත් මොකද එන්න එන්නම සමාජයේ දියුණුවත් එක්කම ලෝකයේ දියුණුවත් එක්කම අපේ රට යන දියුණුවත් එක්කම අපිට මේක ප්‍රතික්ෂේප කරලා මේක පාවිච්චි කරන්න එපා තාක්ෂණය එපා ඔගොල්ලෝ ආයතර පොත් පාවිච්චි කරන කාලයට යන්න ඕනේ එහෙම නැත්නම් ලියන කාලයට යන්න ලිඛිත කාලයට යන්න ඕනේ මේ මේ ආදී වශයෙන් අපිට ආපහු හැරෙන්න බෑ මේකේ ඉදිරියට යන ගමනක් එක්ක බොහෝ දෙනෙක් ඉදිරියට ගමන් කරනවා ඒකට පින්නත් මෙන්නස කාන්තාවක් විදිහට අපි කොහොමද මේව ගලපගෙන කටයුතු කළ යුත්තේ ඇත්තටම ත්‍රිෂා එතනදී අපි බටහිරින් එන හැමදේම අපි පූජාසනයක තියලා පිළිගන්න මානසිකත්වය තමයි පෙරදිග අධිරාජ්‍යවා ගැති මානසිකත්වයකින් තමයි අපි කටයුතු කරන්නේ. බටහිර හොඳ දේවල් තියෙනවා. දැන් ඒ අය ඒකේ අවධානම බහුතරය තේරුම් අරගෙන ඉන්නවා. සහ ඒගොල්ලෝ දැන් බැහැර කරලා තියෙනවා පින්නනුසි කියන්නේ. ඒගොල්ලෝ යම් යම් නියාමනයන් දාලා තියෙනවා මේ මේ ඇතුළත මේගොල්ලෝ මේක කරොත් හොඳ නැහැ කියලා. හැබැයි ඒගොල්ලෝ ඒක පිටට දීලා තියෙනවා. ඒක අපේ රටවල ඒ අය අර අර බහුජාතික සමාගම් වල තියෙන ඉතින් මේ මානසිකත්වය ඒ අය හදන්නේ ඒ අයගේ ධනවත්භාවය ගැන කල්පනා කරන්න විතරයි. එතකොට ඒ දේවල් ගන්නකොට අපි අපේ ප්‍රයෝජනෙට ගන්නකොට ඒවා අපේ පෙරදිගට ගලපලා ගන්න ඕනේ. අර අපි කලින් වැඩසටහනවල කතා කරගේ බටහිර ඕන දෙයක් වුණත් චරිතය එයාලගේ හැදියාව එයා සලකන්නේ නැහැ. නමුත් රටක් විදියට අරක ස්වාධීන තනි ජීවිත නෙමේ පෙරදිග රටවල ඉන්දියාව ලංකාව වගේ රටවල තියෙන ස්වාධීන තනි ජීවිත නෙමේ. කියන්නේ අල්ලපු ගෙදරක කෙනා මොනවද කරේ කියන්න දන්නවා. අර ගමක් විදිහට, පවුලක් විදිහට, ඥාති පිරිසක් විදිහට බොහොම එකතු වෙලා ඉන්න සමාජයක්. එතකොට තමන් කරන කියන දේවල් අනිත් අයට බලපානවා. තමන්ට අනිත් අය කරන දේවල් තමන්ට බලපානවා. එතකොට සමාජයක් ඉදිරියේ මූණ දීම ආත්මගරුත්වය ගොඩාක් කතා කරන රටවල් අපි. එහෙම. එතකොට මේ දේවල්ත් එක්කලා ගන්න දේ අපිට ගැළපෙන විදිහට හදලා ගන්න අපි දැනගන්න ඕනේ. අනික අර ටීෂා කලින් කිව්වා වගේ ඒක අර දැන් ඒ ඒ රටවල් වල දියුණු තත්ත්වයක් එක්කලා ඒක ගැළපෙනවා. සමහර වෙලාවට මට මතකයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ළඟට ළමයි දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා විභාගයේ අසමත් වෙලා. ලොකු සංසය අහලා තියෙනවා ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවද? ඔව් කියලා. කීයද ගාන කියලා අහනවා 15000. අම්මා මොකද කරන්නේ කියලා අහනවා. හෝටලයක මේ පිඟන් හොදනවා. එතකොට ඒ ඒ වගේ පෞල් පරිසරයක් තියෙන අම්මා කෙනෙක් කොච්චර දුක් විඳිනවද? තමන්ගේ ජීවිතේ ගැට ගහගන්න. එහෙම තේදි 15000ක් කියන සමහරලාට මාසික පඩිය. අරගෙන මොකද කරන්න කියලා අහපුවම දවසට 300කින් රුපියල් 300කින් chat කරනවා කියනවා. ඉතින් එතකොට පාසල් ළමයෙක්ට කිසිසේත් අවශ්‍ය නැහැ. ඒක බලන්න ඕනේ තමන්ට අත්‍යවශ්‍යද? ඇතට සමහරලට විදේශ රටවල්ල ළමයින්ට එක අත්‍යවශ්‍යනට සාමාන්‍යයෙන් දහතුන වසර වගේ වෙනකං ළමයෙක්ට ලංකාවේ වගේ අත්‍යවශ්‍ය වෙන්න එක තනිකර පොත්පත් මගින් ගුරුවරුන්ගේ අධ්‍යාපන ලබාගන්නට පුළුවන්. එහෙම තියති අනවශ්‍ය දෙයක් තමට ලබාගත්ත කියලා කියන එක අපි ගලපල බලන්ටුවට තමන්ට ඕනද නැද්ද කියන එක. අනික තමයි ඉටිරේෂ තවත් තියෙන එක කර බටහිර විචාරය කියන එක තියෙනවනේ කමෙන්ට්ස් දානවා. බටහිරට ਵਿਚාරේ ඕන දෙයක් ඕන පැත්තකට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මොකද එයාලා පිනක් පවක් සලකන්නේ එයාලා යහපත අයහපත නෙවෙයි Tamanට හිතන දේ කියන එක විතර එයාලා සලකන්නේ. ඕකම අපි මෙතෙන්ට අරගෙන ඕකොයි විදිහට කතා කරනවා ඒක අපිට ගැලපෙන්නේ නැහැ. මොකද ඒ අය ਵਿਚාරයට ලක් කරන්නේ පොතක්, චිත්‍රපටයක්, ගීතයක්, පුද්ගලෙක්. නමුත් අපේ මිනිස්සුන්ට ඊට වඩා දේවල්නේ ਵਿਚාරිරපත් කරන එක්කෝ මොකක් හරි රහතන් වහන්සේ නමකට කරපු පූජාවක්. එහෙමයි. ඒක උතුම් පැවිදි උතුම් ගුණයෙන් යුක්ත පැවිදි රුවණක්. එතකොට එහෙම නැත්නම් ධර්ම දේශනාවක්. එතකොට අර විදේශිකයා ඒ අයගේ එක ਵਿਚාරයට ලක් කරනවට වඩා අප්‍රමාණ පාපයක් එයාට රැස් වෙන. එතකොට ਵਿਚාරයට පත් කරනකොට එයා බලන්නේ එතෙන්ට ගිහිල්ලා ඒක අහලා එයාට හිතන දේ සහ අනිත් අය ਵਿਚාරය කියන්නේ කමෙන්ට්ස් දාලා තියෙන ටික කියවලා එයාට හිතන එක එයා දානවා. නමුත් ওই තුලින් Tamanට රැස් වෙන පාපය තමන් කල්පනා කරන්නේ. එතකොට අර තව තියෙන බෑඩ් රිවිව්ස්. ඒ කියන්නේ තමන් මොකක් හරි තැනකට ගිහිල්ලා ඒක කැමතිද නැකමැතිද යාට දැනෙච්ච විදිය කරනවා. සමහර වෙලාවට සමහර විට ඒ විදිහට වැරදි දෙයක් තමන්ගේ අතින් ਵਿਚාරශීලී දෙයක් දැනුණාට පස්සේ සමහර විට ඒ ඒ ආයතන ටික තදට බලපානවා. ඒ පුද්ගලයාට එක තදට බලපන බොහෝ දෙනෙක් යන්න කලින් ඒ තැන් පරීක්ෂාවට ලක් කරන්නේ අන්තර්ජාලය ඔස්සේ. ඒ වගේ අදහස් බලනවානේ. ඒකට තමන්ගේ අදහස ඒක වෙන්න පුළුවන්. නමුත් ඒ අය ඊට පස්සේ ලක්වන මානසික පීඩනය, ආර්ථික පීඩනය ඒවා ඒවා බටහිර කතා කරන්න නමුත් ඒක යගේ අයිතියක් විදිහට තියෙන්න පුළුවන්. නමුත් කර්මානුරූපව තමන්ට ඒක තමන්ට ඒක සමීප වෙන විදිහ අපි බෞද්ධ රටක් විදිහට කර්ම කර්මඵල අදහන රටක් විදිහට අපි මීට වඩා ගලප ගන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕනේ. කියන්නේ ඒ තුලින් අපිට ලොකු අදහසක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු වරදින් වළක්ව ගන්නටත් පුළුවන් වරදට දාන්නත් පුළුවන්. නිර්වැරදි නිවැරදි දෙයක් ඉස්මතු කරන්නට පුළුවන්. වැරදි දෙයක් ඉස්මතු කරන්නත් පුළුවන්. එතකොට අපි ඒ ගැන අර බටහිර දේවල් ඒ විදිහටම ගන්නකොට අපි මීට වඩා අර අපිට ගැළපෙන විදිහට හදලා ගන්න ඕනේ. ඒක ඒ විදිහට මේක gediya පිටින් අපට අරගන්නවට වඩා ඒක අපට ගැළපෙන විදිහට ඒක අපි හරිගස්සලා අපට ආදේශ කරගන්නට දැන් ඒක අපිට පොදුවේ කරන්න බෑ. ඒක පෞද්ගලික අපි විසින් අපිට ඕන විදිහට ඒක හදාගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ අපි හැම කෙනෙකුටම බොහොම හොඳින් බුද්ධියෙන් විමසලා තමයි මේ කටයුත්තත් එක්ක මේක අර මම කලිනුත් වැඩසටහන ආරම්භයේදීම කිව්වනේ මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් හරිම අවදානම් සහගත පැත්තක් මේක තුල තියෙනවා ඒ නිසා හරියට අවබෝධයෙන්ම තමයි මේ තාක්ෂණයත් එක්ක අපි කරන ගනුදෙනු අපි කරන්න ඕන විශේෂයෙන්ම තරුණියන් කාන්තාවන් විදිහට අපි හැම කෙනෙකුටම මේ සම්බන්ධව ලොකු දැනුවත් භාවයක් තිබිය යුතුමයි විශේෂයෙන්ම දෙමාපියන්ට වැඩිහිටියන්ටත් මේ Tamanගේ දරුවන් මේ භාවිත කරන ස්මාර්ට් ජංගම දුරකථන හෝ වේවා පරිගණක හොයවා මේ හැම දෙයක් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුයි කියන කරුණාව අපි ඔබට මේ විදිහට පහදා දෙන්නේ මතක් කරන්නේ ඒ නිසාවෙන්. පිනත් මෙන්නස දැන් අපි කතා කරන්න ඕන මේ යහපත් තරුණියක් විදිහට Taman කොහොමද මේ සමාජය තුළ ජීවත් වෙන්න නම් නවමාධ්‍ය භාවිත කළ යුත්තේ මේක යහපත් විදිහටම අපි භාවිත කරගෙන තරුණියක් විදිහට අපි මේකත් එක්ක කටයුතු කරන්න ඕන කොහොමද ඇත්තටම ටීෂා මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අපමණයි. දැන් හැමෝම කියන්නේ අම්මලා තාත්තලා ඔක්කොම කියන්නේ මේ Facebook හින්දා ළමයි නරක් වුණා මේ මේ මේ ආරවා මේවා හින්දා මේ ළමයි ගන්න දෙයක් නැහැ කියලා තමයි ගොඩක් අය කතා කරන්නේ. නමුත් ටීෂා මේ අන්තර්ජාලය ඔස්සේ නුවණ තියෙන තරුණියක්ට තමන්ගේ ජීවිතේ තනිකර සාර්ථක කරගන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම අපි පැවිදි වෙච්ච මෑණියන් වහන්සේලා ඉන්නවා අන්තර්ජාලය ඔස්සේ ධර්මය අහලා. එමෑනියන් වහන්සේ වැඩ කරලා තියෙන රැකියා කරන ස්ථානයේ අන්තර්ජාලය පාවිච්චි කරන්න සිද්ධ වෙලා හොඳට ධර්මය ඇහුවා. ධර්මය අහලා පැවිදි වෙන. එතකොට එමෑනියන් වහන්සේට තනිකර කල්යාණ මිත්‍රයෙක් උනේ අන්තර්ජාලය. ඒ ඔස්සේ ධර්මය අහලා තමයි තමන්ගේ ජීවිතයට ගිහිගෙදර අත්හරින්න තරම් මානසික ශක්තියක් අරගෙන උතුම් පැවිදි ජීවිතයකට එකතු වුනේ. එතකොට අපිට එහෙම කොටසක් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නකොට අපිට මේක වැරදි අනවශ්‍යයි කියන්නේ කියන්න බෑ. තමන් දක්ෂ නම් තමන්ට සෑහෙන ප්‍රයෝජනයක්. තමන්ගේ ජීවිතයට යහපතක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකෙන් අපි ධර්මය අහනකොටත් අපි ලොකු සීමාවක් අපි තියාගන්න ඕනේ. එතකොට එක එක බණ කියන්නේ තම මිනිස්සෙක්ට නිදහස තියෙන තමන් කැමති දේ මේකට ඇතුල් කරන්න. එතකොට හොඳයි නරකයි දෙකම තියෙනකොට ධර්මය අහනකොට පවා අපි තමන්ට ස්වයං දැනුමක් තියෙන්න ඕනේ ස්වයං ඥානය පෞරුෂයක් තියෙන්න ඕනේ මේක මේ යම්කිසි පාලනයකින් යුක්තව ගන්න. දැන් ගොඩ වෙලාවට ටිරේෂ කතා කරන්නේ අර අසභ්‍ය අසභ්‍යයි සම්මත දේවල් ගැන විතරයි. නමුත් ටිරේෂ මේකේ තියෙන අර ත්‍රාස්තජනක ඒ කියන්නේ ගොඩාක් අර ගහන ලේ පෙරා ගන්න ඒ වගේ දේවල් පම් මේකේ තියෙන. නමුත් ඒ වගේ පව අවදානමක් තියෙනවා. සමහර වෙලාවට සමහර අමනුෂ්‍ය ග්‍රහණයන් පවා සිද්ධ වෙනවා මේ මේ දේවල් නරඹන්න ගියාපම සමහර අසභ්‍ය දේවල් බලබල ඒ වගේ සරාගී හැඟීම් උපද්දව ඉන්නකොට අමනුෂ්‍යෝ මෙයාට මානසිකත්වයට සමීප වෙනවා සමීප වෙලා ඊපස්සේ ඒවටම යොමු කරනවා ඒ වගේම තනිකර තමන්ගේ මුළු ජීවිතයත් විනාශ වෙලා පරලවත් අමනුෂ්‍ය ග්‍රහණයට යනවා දැන් එතකොට ඒ විතරක් නෙමෙයි අපිට මුණ ගැහිලා තියෙන පුංචි දරුවෝ අවුරුදු 10 12 දරුවෝ ඉන්නවා සමහර වෙලාවට මේ අර ගහන මරණේව බලන්න ත්‍රාසජනක අර ක්‍රියාදාම චිත්‍රපට. ඒ වගේ දේවල් බලන්න පෙළඹිලා ඒ තුලින් අර ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයට ඇවිල්ලා මානසිකත්වයට අමනුෂ්‍ය ග්‍රහණ සිද්ධ වෙලා අන්තිමට. එතකොට මේව තනිකර අර එකක් බලලා නවතින්නේ නැහැනේ. ඕක ආය ආය බලනකොට තමන් මේ මානසිකත්වයට බැස ගන්නවා. සමහරවිට ගොඩක් වෙලාට ක්‍රීඩා පරිගණක ක්‍රීඩා ක්‍රීඩාවලට සමහරලාට ළමයි යොමුන තනිකර මෙතන තියෙන්නේ මරණ හැඟීම්. තනිකර විහිංසා සංකල්පය වැඩ කරන අන්තිමට ඒ ළමයා ඒවා පාවිච්චි කරලා පාවිච්චි කරලා මානසික රෝගීන් බවට පත් වෙනවා. සමහර දරුවෝ ඉන්න ඉගෙන ගන්නට කියලා විදේශ රටවලට ගිහින් තනිකර කරන්නේ මේ පරිගණක ක්‍රීඩාවල. තමනි කර තමන්ගේ අධ්‍යාපනය කඩක් අපල් කරගන්න. ඇයි ඉතින් පාඩම් කරන්න ඕනේ අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ. සමහර වෙලාවට මේ ළමයි එක් පාන්දර 1 2 වෙනකම් සමහර නිදි මරාගෙන මේ දේවල් වලට කටයුතු කරන්නේ. ඉතින් එතකොට මේ දේවල් වල තියෙන ආදීනව තමන් මතක තියාගෙන අනික දෙමව්පියෝ මේව ගැන දැනුවත් වෙන්න ඕනේ. දෙමව්පියෝ අර දෙමව්පියෝ තමන්ගේ දුක කියන්නේ නෑ දරුවන්ට. දරුවන්ට දුක කියන්න පුතේ අපි මෙහෙම අමාරුවෙන් මේව කරන්නේ. දැන් අතේ මිටි මුදල් තිබ්බත් අම්මා තාත්තා දරුවන්ට අමාරුකම් කියලා දෙන්න ඕනේ. එතකොට තමයි දරුවට අම්මා තාත්තගෙන ආදරයක් හිතෙනවා. අනේ අම්මයි තාත්තයි පව් අපි ගැන දුක් වෙනවා. දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනවා. හිතන්න ඕනේ. දරුවොත් එක්කලා මේවත් ගැන වෙච්ච කරදර කතා වෙන පුතේ දැක්කද අර මේ විස්තරයක් ඇවිත් තියෙන අර අර කෙනාට මේවා පාවිච්චි කළේ මෙහෙම වුණා කියලා බලන්න මේ වගේ දැන් කාලේ දරුවන්ට අවවාද කරන එකට වඩා ඒව ගැන දැනුවත් කරන එක තමයි සාර්ථක වෙන්නේ. මොකද සමහර ළමයින්ට දැන් ඉස්සර වගේ ගහලා බලන්න කියන්න බෑ. අපි වුණත් ඒ වගේ මානසිකත් අපේ අපේ වයස මට්ටම වෙනකොට වුණත් ගහලා බලින කාලේ ගිහිල්ලා. අර දැනුවත් කිරීම තමයි මූලිකව දෙමව්පිය කරන්න සිද්ධ වෙන්නේ. ඊට කලින් දෙමව්පිය ඊට වඩා දැනුවත් වෙලා ඉන්න දෙමව්පිය ඊට වඩා සංවරභාවයකින් කටයුතු කරන්න ඕනේ. මොකද මේකේ අර ටීෂා කිව්වා වගේ අර දැලිපිහින් කිරි කනවා වගේ වැඩක් තමයි. මොකද මහා විනාශයක් ළඟ තියෙද්දි අර ඒ දණ්ඩකින් යනවා වගේ තමන්ගේ බැලන්ස් එක තමන්ගේ සමබ සමතුලිතතාවය තමන් අරගෙන ධර්මයෙන් අනුග්‍රහය ලබා ගන්න ඕනේ. ධර්මයෙන් අනුග්‍රහය ලබා ගන්නවා වගේම ගිහි දුවේකට නම් ගිහි කාන්තාවකට නම් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට තමන්ගේ ජීවිතේ අමතර ආදායම් ලබන්නට දැනුම දියුණු කරගන්නට අධ්‍යාපනය දියුණු කරගන්නට මේ නූතන මාධ්‍ය පිටිවහලක් කරගන්න පුළුවන්කම තියෙනවා. හඳයි අපි විශ්වාස කරනවා බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතය යහපත් කරගන්න. දැන් අද මේ කතාව අපි දියණිවරුන් හා නවමාධ්‍ය කියන කාරණාව, එහෙම නැත්නම් කාන්තාව සහ නවමාධ්‍ය කියන කාරණාවත් එක්ක කතා කළේ. අපි විශ්වාස කරනවා නමුත් මේක කාන්තා පිරිමි ભેදයකින් තොරව හැම කෙනෙකුටම බොහොම වැදගත් වෙන කතා බහක් වෙන්නට ඇති කියලා. මොකද මේ ඇත්තටම මේ වර්තමානය තුළ නවමාධ්‍ය භාවිත කරනකොට කාන්තා පාර්ශවය හා පුරුෂ පාර්ශවය කියන මේ දෙපාර්ශවයම යම් යම් වැරදි අඩුපාඩුකම් සිද්ධ කරනවා. ඉතින් ඒකට පින්වත් මෑණින් වහන්සේ බොහොම හොඳින් ධර්මානුකූල විග්‍රහයක් සිද්ධ කරපු නිසා අපි විශ්වාස කරනවා. දැන් ඉතින් දරුවන්ට ගහලා බයින්න එපා අර පේනව නේද? මෑණින් වහන්සේත් කිව්වා මෙහෙම. එහෙම නෙවෙයි. දරුවන්ට ඇත්තටම සමීප වෙලා මේක ගැන තියෙන ආදීනවයන් මොනවාද කියන කාරණාව පහදා දෙන්නට ඕනේ. ඇයට කියලා දෙන්න ඕනේ. ඊට පෙර දෙමාපියෝ විදිහට ඔබත් දැනුවත් වෙන්න ඕන දරුවෝ මොනවත් එක්කද නිරන්තරයෙන්ම ගැවසෙන්නේ. මෙයා මොනවද නිරන්තරයෙන් නරඹන්නේ. එහෙම නැත්නම් එයාගේ ජංගම දුරකථනේ හුදකලාවේ ඇයට භාවිත කරන්න අවස්ථාවක් ලබා දෙන්න එපා. ඔන්න ඔහේ දරුවා gederina දවසවත් කමක් නෑ ඔය ඕන තරම් ඕක කරපු දෙන් එයා දවස් පහම ඉස්කෝලේ ගිහිල්ලා ගොඩාක් මහන්සි වෙලානේ ඉන්නේ. මෙහෙම කියලා එහෙම දරුවන්ට ඉඩ සලසා දෙන්න එපා. ඒක තුළින් ලොකු අනතුරකට දරුවන් පත් වෙන්න පුළුවන් විශේෂයෙන්ම දියණිවරුන්. ඒ නිසාවෙන් මේ කාරණාවන් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කියන එකත් අපි ආදරණීය මව්වරුන්ට පියවරුන්ට මතක් කරනවා. Tamanගේ දියණිවරුන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න. මොකද පහුගිය කාලයේදී පින්වත් මෑණිවහන්ස ඔය සමාජ ජාල වෙබ් අඩවියක් තුල එක් දියණියක් ඇවිල්ලා තමන්ගේ ප්‍රේම සම්බන්ධතාවයේ බිඳ වැටුණා කියලා හඬා වැටමින් බොහෝ දෙනෙක් ඉදිරියේ අතිශයින්ම ලැජ්ජාවටපත් වුණා. ඉතින් Tamanගේ ජීවිතය Tamanගේ පෞද්ගලික භාවය කියලා කියන්නේ හැම වෙලාවෙම රැකගත යුතු දෙයක් අර පින්වත් මෑණින් වහන්සේ පහදා දුන්නා වගේ අද දවසේදී අපිට පින්වත් මෑණින් වහන්සේ ඒ කියලා දීපු කරුණු කාරණා වලින් පැහැදිලි වුණේ ඒ දේවල්. ඒ නිසා ආදරණීය දියණියවරුන් විදිහට ආදරණීය කාන්තාවන් විදිහට මේ ලෝකේ ප්‍රබලම කෙනෙක් විදිහට ඔබ මේ සමාජය තුළ ජීවත් වෙන ස්ත්‍රිය කියලා කියන්නේ බොහොම ප්‍රබල කෙනෙක්. ඒ නිසා ඒ ප්‍රබලත්වයේ තුළ ඔබ හරි විදිහට සාර්ථක විදිහට ජීවත් වෙන්නට ඕන. ඒ තුළින් මේ අපට මේ සමාජය යහපත කරා ගෙන යන එක ඊතරම් අපහසු කාරණාවක් නොවේ. ඉතින් අද දවසට අපිට ධම්සරණීය සදහම් පිළිසඳර නිමා කරන්නත් කාල වේලාව වෙත් තියෙනවා. නිමා කරන්නට මත්තෙන් අපි හැමදාමත් වගේ අපගේ පින් පින්වත් මෑණියන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා පින්වත් මෑණියන් වහන්ස. බොහොම අනුකම්පාවෙන්මයි ඔබ වහන්සේ මේ ස්ථානයට වැඩම කරන්නේ. බොහෝ දිනෙකගේ හිතසෝ පිණිස යහපත පිණිසමයි මේ අවවාද අනුශාසනාවන් අපට ලබා දෙන්නේ. ඉතින් පින්වත් මෑණියන් වහන්ස මේ ගෞතම බුදු සසුන තුළදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ රැස්කලා වූ සියලුම පින් එකසේ උපකාරී වේවා එකසේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේට ඒ විදිහට පුණ්‍යානුමෝදනා කරනකොට අපි ඔබට මතක් කරනවා ඔබට තියෙන ගැටලු ප්‍රශ්න අපට යොමු කරන්නට කියලා අපිට ඔබේ ගැටලු ප්‍රශ්න ලැබිලා තියෙනවා. අපි සෝදානම් ඉදිරි සතියේදී ගැටලු ප්‍රශ්න පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ආරාධනා කරන ලබන සතියේදීත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි ඊට පෙර ආතුවෙන් මතක් කරනවා ඔබට සුපුරුදු විදිහටම ඔබේ ඒ ගැටලු යොමු කරන්න අපිට අවස්ථාව තියෙනවා. නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපවාහිනිය හේවාගම කඩුවෙල කියන ලිපිණිය ඔස්සේ. එසේනම් අද දවසට අපි දම්සරණී සදහම් පිළිසඳර මෙතකින් හමාර කරන ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක් සුබ දවසක් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා නමෝ බුද්දාය